කොටස. අද තිබෙන්නේ රූප විභාගය කියන්නේ. මේ රූප විභාගයට ඇතුළත් වන්නේ ඒ රූප භූත උපාදා ජාතික බාහිර ඔයාදි වශයෙන් බෙදා දක්වනවා. ඒ කියනවා <clears throat> දැන් ඒක විද බෙදි එක්වදා රූප වෙනවා රූපය අර කලින් කියපු විදිහට. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු ආදී වශයෙන් තියෙන ලදී සියලුම රූප එක්වැදෑරුම් කොට ගන්නවා අහේතුක සප්පච්චය, සාස්තව, සංකත, ලෝකීය, අනාරම්මන, අපහා තබ්බ අභ්‍යාකත නැත්නම් අභ්‍යාකත කියන ඒ සබ්බංක පනේතං රූපං අහේතුකං ඒ සියලුම රූප අහේතුකයි දැන් අප ඉගෙනගෙන තිබෙනවා සහේතුක අහේතුක කියන මේ වචන දෙක පිළිබඳව. මේ වචන දෙකේ තේරුම. සහේතුකයි කියන්නේ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන මේ හේතු ඡය අතුරෙන් යම් හේතුවක් සමග යෙදෙන ධර්ම වෙතොත් ඒවා සහේතුක ධර්ම. ඒ අදහස් කරන්නේ මේ හේතු සහිත ධර්ම. පහේ දැන් ලෝභ මූල සිත ලෝභ මූල සිත සහේතුක සිත ඒ ලෝභ මූලෙහි ලැබෙනවා ලෝභ මෝහ කියන හේතු දෙක ඒ හේතු දෙකෙන් යුක්ත ලෝභ මූල සිත ඒ හේතු දෙක හා සංප්‍රයුක්ත වෙන අනිත් චෛතසික තව තිබෙනවා 1000ක් ඒවත් සහේතුක ඒ ලෝභයත් සහේතුක වෙනවා මෝහය නිසා මෝහය සහේතුක වෙනවා ලෝභය නිසා ඒකට මේ සහේතුක ධර්ම එතන සහේ ඒ ලෝභ මෝහ කියන හේතු දෙකේ වෙන බෑ දැන් දෝෂ මූල සිත ඒත් සහේතුකයි එමත් නිසාද දෝෂ මෝහ කියන හේතුන් සමගයි යෙදෙන්නේ ඒ දෝෂ මෝහ කියන හේතු දෙකන් ඔවුනොවුන් සහේතුක වෙනවා දෝෂයට මෝහේ හේතු භාවය නිසා මෝහයට ද්වේෂයේ හේතු භාවය ලැබෙන නිසා ඒවත් සහේතුක දැන් මෝහ මූල දෙසිතක් තිබෙනවා මෝහ මූල දෙකේ කියපු විචිකිච්ඡා සංපයුක්ත සිතක් උද්ධච්ච සංපයුක්ත සිතක් ඒ සිත් දෙකත් පහේතුකයි. මක්නිසාද මෝහය නැමැති හේතුව සමග යෙදෙන බැරි. එහෙත් ඒ මෝහය අහේතුකයි. ඒ මෝහය අහේතුක වන්නේ තමා නිසා තමා සහේතුක වෙන්නේ නැහැ. ඒ මෝහය හේතුවක් තමයි. නමුත් ඒ මෝහ නැමැති හේතුව සමග යෙදෙන තවත් හේතු ධර්මයක් නැති බැවින් ඒ මෝහය පමණක් අහේතුකද මෝහ මූලෙහි මෝහය අහේතුක ඒ නිසා තමයි අභිධර්මාර්ථ සංග්‍රහයේ දෙමදෙන පසුව කරන ඔය අභිධර්ම මාත්‍රිකාව ඉගෙන ගන්න විට ස්වરૂප උදුරා දැක්වීමේදී ඔය කාරණය එනවා. ඒ සමහර ධර්ම අයින් කරනවා. ඒ කියන්නේ මෝහ මූල දෙසිතෙහි යෙදෙන මෝහය. අයින් කරනවා. ඒවා සමග යෙදෙන තවත් හේතු නැති බැවින් ඒවා ඇතුළත් වන්නේ අහේතුක දුකට. ඒ මෝහ මූල දෙසිතෙහි යෙදෙන මෝහය. දැන් ඒක මේ සිත් පිළිබඳ කතාව. මෙතන සියලුම රූප අහේතුකයි කියන්නේ දැන් අපි රූප ගැන කතා කරන විට ඉදිරියේදී දැනගන්නවා ඒ රූප ඇතිවන්නට හේතු තිබෙනවා. හේතු කියලා එතන අප කියන්නේ කාරණ කියන්නේ. හේතු කියන්නේ කාරණේ කියන්නේ. අර අහේතුක කියන තැන්වල හේතු කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන ඒ සයට පමණයි. ඒ හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කියන තැන්වල ඒ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන හය ගැන නෙවෙයි කියන්නේ. ඒවත් හේතු තමයි. නමුත් ඒවා ගැන නෙවෙයි හේතු පටිච්ච සම්භූත. හේතු ඒ කියන්නේ හේතුවක් නිසා ඇතිවන්නා වූ යම් ධර්ම කෙනෙක් වෙත් නම් හේතු භංග. ඒ හේතුන්ගේ භංගයෙන් ඒවා නිරුද්ධ වෙයි. හේතු භංගා නිරුද්ධති. යම් ධර්මයක් හේතුන් නිසා හටගත්තේ නම් ඒ කිව්වේ යම් යම් කරුණ නිසා හටගන්න යම් යම් හේතු නිසා උපදින. ඒ හේතුව නැතිවීමෙන් ඒ ධර්මයේ නැතිවීම. හේතු භංගා නිරුද්ධ. එතන කිව්වේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන ඒ හය පමණක් ගෙන නෙවේ. ඒ යේ ධම්මා හේතු පභවා තේසං හේතුන් තථාගතෝ ආස ඒ සංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන තැන මේ ධර්මා හේතුප්පභව ඒ හේතුන්ගෙන් ප්‍රභවවන්නා වූ යම් ධර්ම කෙනෙක් වෙත්ද ඒ සං හේතුන් තථාගතෝ ආහ ඒ ධර්මයන්ගේ හේතුවද තථාගතයන් වහන්සේ වදාළසේක ඒ සංච යෝ නිරෝධෝ ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වේද ඒවං වාදී මහා සම මෙබඳු වාද ඇති කෙරෙහි ඒ මහා ශ්‍රමණයන් වහන්සේ කියන තේරුමත් ඇති ගාථාවෙහි එතනක් වෙනවා හේතු එතකොට එතන හේතු කියනකොට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ ගාථාවක් බැරි බැරි ඒ ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ වශයෙන් බෙදා දක්වනවා නම් එතන හේතු කියලා ගන්නට වෙන්නේ සමුදය සත්‍ය වූ ලෝභය තෘෂ්ණාව නමුත් ඒක ඊට වඩා පළල් තේරුමක් දෙනවා නම් දැන් ඒ ආර්ය සත්‍ය දේශනාවන් ඒ වගේම තවත් පුළුල් වශයෙන් බදාරලා තිරෙනවා. ඒ ආර්ය සත්‍ය දේශනාවෙහිදී තණ්හාව එකම හේතුව හැටියට පෙන්වලා තිබෙනවා. මේ કૃષ્ණාවයි දක්වලා තිරෙන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා සත්‍යපත්‍රා විනන්දිනී සයතේදං කාම තණ්හා භව තණ්හා විමවත් විභව තණ්හා එහෙම ඒ કૃષ્ණාව ඒ දුක්ඛේයි හේතුව දුක අතගන්නේ අතගන්නේ හේතුව දුක උපදවන කාරණේ කියා අරගෙන තිබෙනවා එතන තවත් විදිහකින් ඒ සමුදය පිළිබඳව සමුදය සත්‍යය පිළිබඳව වදාරන විට ඊට වඩා කරුණු අරගෙන ඊට වඩා ඔය මේ ලෝභාදී පමණක් නෙමෙයි අකුසල ධර්මාදී රාශියක් අරගෙන තිබෙනවා විභංගිදී. ඒ අන්නේ එහෙම කලකන විට ඒවාද යම් කර්මක් නිසා පහළ වෙන දෙයක් වේ නම් ඒ කර්මයේ නැතිවීමෙන් ඒ පහළ වෙන දෙයද නැති වෙයි. හරියට යම්කිසි ලෙඩක් හැදෙන්නේ ඒ රෝගය රෝගයක් හැදෙන්නේ යම් නිදානයක් නිසා. ඒ නිදානය දුරු කළ විට රෝගය සංසිඳනවා වගේ නැති වෙනවා වගේ. ඒර හේතු භංගා නිරුද්ධති. දැන් මෙතන අ හේතුකේ කීවේ ඔය කියන ලද ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ ධර්මයන් හා සංප්‍රයුක්ත වීමක් රූපවල නැහැ. රූපවල නැහැ. ඒ නිසා තමයි අහේතුක කියලා කියන්නේ. සබ්බංච පනේතං රූපං අහේතුකං. සියලුම රූප අහේතුකයි. ලෝභාදී හේතුන් සමග එක්වීමක් නැති බැවින් යෙදීමක් නැති බැවින් අටි දැන් එහෙම කියන විට මේ පිනතුන් ධන්න වේසිනේ සමහර විටක ආහලා ඇති ඔය ප ဋ ාණයේදී හේතු හේතු ප්‍රත්‍ය පිළිබඳව එන නිර්දේශෙහි එන්නේ හේතු හේතු සම්පයුක්තකාමං ධම්මානං සං සමුත්ථානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ හේතු ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන මේ හේතු සය හේතු සංපයුක්තකානං ධම්මානං ඒ හේතුන් හා සංප්‍රයුක්තවන්නා වූ චිත්තචෛතසික ධර්මයන්ටද සං සමුත්ථානානං ච රූපාන ඒ චිත්තචෛතසිකයන්ගෙන් උපදවනු ලබන රූපයන්ටද හේතුපච්චේන පච්චේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යේවි. දැන් එතන ඒ හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍යභාවය ඒ ඒ රූප වලටත් ලැබෙන බවයි දක්වා තියෙන්නේ. එහෙම ලැබුණත් ඒ රූප සහේතුක වෙන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. සහේතුක වෙන්නේ ඒ සමග එක්ව යෙදීමක් ඇති කල. එක්ව යෙදීමක් කියන්නේ රූපයි චෛතසිකයි එකට යෙදෙන්නේ නැහැ. ඒවායේ වෙනම సంతාන වෙනම సంతානය කියන්නේ එක කොටසක් ඇයිති රූප సంతානය රූප පරම්පරාවට අනිත් කොටස නාම පරම්පරාව. මේ දෙකේ මිශ්‍ර වීමක්. ඒ හේතුව ඒ නිසා තමයි ඒ හේතු දැන් ඒ රූප වලට උපකාර වෙනවා නම් ඒ රූප ඉපද වීමට උපකාර වෙනවා නම් ඒ උපකාර වන්නේ මිශ්‍ර වීම වශයෙන් නෙවෙයි විප්‍රයුක්ත වශයෙන් විප්‍රයුක්තයි කියන්නේ වෙන්න හට ගැනීම වශයෙන්ුයි. ඔවුන ඔවුන් එක්ක යෙදීම වශයෙන් නෙවෙයි උපකාරවත්. අනේ නිසා තේරුම් ගන්න සියලුම රූප ලෝභාදී හේතුන් සමග යෙදීමක් නැති බැවින් අහේතුකයි. එම අහේතුක වුණත් ඒව ඔක්කොම සප්පච්චයයි. සප්පච්චය කියලා ඊළඟට වචනයක් එනවා. සබ්බංච ඵලේතං රූපං සප්පච්චයං. ඒ මොකද ප්‍රත්‍යයන්ගෙන් උපදවන්නේ. ප්‍රත්‍යයන් නැතිව උපදින්නට බෑ. නිකම් ලැබෙන කිසිවක් නැහැ. හැම එකක්ම ඒ ලැබෙන්නේ රූප ඇතිවන්නේ ඒ ඒ රූපය ඇතිවීමට උවමනා කරන ප්‍රත්‍යයන්ගේ ලැබීම නිසා. ඉතින් ඒ ප්‍රත්‍යයන් දක්වනවානේ දැන් අපි සමුත්ථානවලදී ඉගෙන ගන්න ඒවා. කර්මාදී ප්‍රත්‍යයන්. කම්ම චිත්ත ඍතු ආහාර කියලා. සතරක් දක්වනවා රූපයන්ගේ ඇතිවීමට උවමනා කරන ප්‍රත්‍ය හැටියට. දැන් අපි කර්මයෙන් හටගන්නා රූප ගැන කතා කරලා තිබෙනවා. ඒ ප්‍රතිසන්දි ගැන කියන්නේ. ඒ වගේම රූප සමුදේශයේදී ඒ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී ප්‍රසාද රූප, භාව රූප අර ඉන්ද්‍රිය වශයෙන් දැක්වෙන ජීවිත ඉන්ද්‍රිය රූපේ ඒවා කර්මයෙන් හටගන්නා ඒවා කියලා අපි සාමාන්‍යයෙන් කියවනේ එතකොට ඒ කර්මය එක රූප උපදවන කාරණයක්, සත්‍යයක්, උපකාරකයක්. ඒ උපකාරයෙන් කර්මජ රූප හටගන්නවා. ඊළඟට සිත නිසා රූප උපදී. සිතින් උපදවන රූප. ඒවා චිත්තජ. ඍතුව කියන මේ සීත උෂ්ණ කියන මෙයින් උපදවන රූප තිබෙනවා. ඒවාට කියන උසුජ රූප. අනික තමා ආහාරජ රූප ආහාරෝජාවෙන් උපදවන රූප ඒ ආහාරජ රූප කියලා ඒවා අනේ කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් උපදවන බැවින් සියලුම රූප සබ්බන්ත පනේකං රූපං සප්පච්චය ප්‍රත්‍යය සහිතයි ප්‍රත්‍යය සහිත සහිතයි ඒ රූප ඒකයි සප්පච්චය ප්‍රත්‍යයන්ගෙන් තොරව හටගන්නේ නැහැ ඒ නිසා තමයි විදර්ශනා කරන විට විදර්ශනාවට ඇතුළත් වන්නේ සප්පච්චය නාම රූපේ කියලා මේ කියන්නේ. සප්පච්චය නාම රූප කියන්නේ බුදු නාම රූප පමණක් නෙවෙයි. ඒ නාම රූපයන් උපදබන හේතුන්ද සත්‍යන්ද විදර්ශනාවට අරමුණු වන්නේ නැත්නම් විදර්ශනාවට අරමුණු කරගන්න. සප්පච්චේ නාම රූප, ප්‍රත්‍ය සහිත නාම රූප ධර්ම. ඒ ප්‍රත්‍ය සහිත නාම රූපයන් පිළිබඳව දර්ශනය ඇති වූ කල්හි තමා මමයි කියා ගන්නට මගේයි කියා ගන්නට කිසිවක් මෙහි නැtei කියන එක පෙනෙන්නේ. ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්මක් වන නාම රූපයන් ඇති වෙනවා මිසක මමයි කියා හැකි මගේයි කිය හැකි කිසිවක් නැtei කියන එක පේන්නේ. ඒ ප්‍රත්‍ය සහිත නාම රූපයන් වෙන්කොට දුක කලයි. අනේ සප්පච්චය කියලා ඒවට කියන්නේ සප්පච්චය නාම රූප. එතකොට නාම රූප කියන දෙකම වස්තයන්ගෙන් හටගන්නේ. දැන් මෙතන අපි කතා කරන්නේ රූප. ඒ රූප සියල්ලම සප්පච්චයයි. ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බැවින් සප්පච්චයයි. ඊළඟට ලෝභ, ditthි ආදී ආශ්‍රවයන්ට අරමුණු වන බැවින් සාසවයි. සබ්බංක පනේතං රූපං සාසවයි. ලෝභාදියට අරමුණු වෙනවා. ලෝභ දික්ටි ආසව කියලා කිව්වේ කාමාසව, භවාසව, දික්ඛාසව, අවිජ්ජාසව කියන සතරනේ. කාමාසවය කිව්වේ ලෝභයටමයි, භවාසවය කිව්වේ ලෝභයට. ඒ වූ පරිදි පවත්නා වූ ලෝභයට කියනවා කාමාසව භවාස. ඒ දෙකක්. දික්ඛාසවේ කිව්වේ මිත්‍යා දෘෂ්ටියට. දික්ඛාසව අවිජ්ජාසවේ කිව්වේ මෝහයට. ඒක ලෝභ, ditthi, මෝහ කියන තුනයි ආසව වශයෙන් හතරක් හදාගෙන තියෙනවා. මේ පිළිතුන් දන්නවනේ ආසව කියන්නේ මොන තේරුමකින්ද කියලා. ආසවම් පීති ආසවා කියලා. ආ භවග්ගංචා ගෝත්‍ර භූච්ච සවම් පීති ආසවා. ආසවයෝ කියන්නේ දැගිරෙන බැවින් ආසව නමි. ආසව නමි ආ භවග්ගංච භවාග්‍රේ දක්වාද ඒ ඒ අනිත් එක මේ ගෝත්‍ර භූ ආ ගෝත්‍ර භූ ගෝත්‍ර භූ සිත දක්වාද වැగిරෙන බැරි ඒ කීවේ වැగిරෙනවා කියන්නේ ලෝභයයි, ditthiyයි, මෝහයයි කියන මේ තුන කොහොමද වැగిරෙන්නේ? ඒ වැగిරීමේ කීවේ ඒ ධර්මයන් කරා යන බවක් තියෙන. ඒවා අරමුණු කරන බවක්. ඒකයි ඒ කියන්නේ. ලෝභයට අරමුණු වෙනවා, ditthiyata අරමුණු වෙනවා මෝහයට අරමුණු වෙනවා මොනවද අරමුණු වන්නේ භවග්‍රය දක්වා වූ සියලුම ලෞකික ධර්ම භවග්‍රය කියන්නේ කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය අරූප ලෝකෙහි මේක සංඥා නා සංඥායතනෙට කියනවනේ භවග්‍රය කියන්නේ ඒ දක්වා වූ ධර්මයන් ලෝභයෙන් අල්ල ගන්නවා දික්තියෙන් වරදවා ගන්නවා. එතන නිත්‍යයි සදාකාලිකයි කියලා ගන්නවා ඇස් සිටින්නේ. දික්තිය. ඊළඟට මේ දෙකම ඇතිවීමට හේතු වූයේ කුමක්ද? ඒ පිළිබඳව නොදන්නා වූ මෝහය. අනේ ලෝභ දික්ති මෝහ කියන මේ තුනට ඒ ලෞකික සියලුම දේම අරමුණ ඒ භූමි වශයෙන් ගත්කල ඒ වගේම ධර්ම වශයෙන් ගත්කල ගෝත්‍ර භූ සිත දක්වාය කියේ ඊට අනුතුරුව ලැබෙන්නේ මාර්ගසිතනේ මාර්ගසිත ලෝභයට අරමුණු වෙන එකක් නෙවෙයි. ditthියට අරමුණු වෙන එකක් නෙවෙයි, මෝහයට අරමුණු වෙන එකක් නෙවෙයි. ඒ නිසා මාර්ගසිතයෙන් එහා ඒ ලෝකෝත්තර ධර්ම අත්හැරියා. ඒකයි කලේ. ගෝත්‍ර භූසිතේ කියන්නේ ලෞකික ධර්මයක්. ලෞකික සිත්. ඒ ලෞකික සිත් සියල්ලම ලෞකික ධර්ම සියල්ලම අරමුණු කළ හැකි බවක් අරමුණු වීමක් තිබෙනවා. ලෝභ, ditthි, මෝහ කියන මේ තුනට. ඒ නිසා ඒවා ඒ ලෞකික ධර්ම අතුරේ කිසිදු ලෝකෝත්තර බවක් නැති කියන්නේ ධර්ම අතුරෙන් කිසිදු ලෝකෝත්තරයි කියලා සංඛ්‍යාවකට නොවැටෙන කොටස තමයි රූප කියන්නේ. දැන් ධර්මගත හොත් දැන් නාම රූප වශයෙන් බෙදුවොත් නාම රූප වශයෙන් බෙදෙනවා නම් නාම කියන ගොඩට චිත්ත චෛතසික නිබ්බාන ඒ ධර්ම ඇතුළත් වෙනවානේ පරමාර්ථ වශයෙන් ගත්තම චිත්ත චෛතසික නිබ්බාන. නිබ්බානයක් නාමයක් ඒ <clears throat> අරමුණු වන බැවින් නාම ධර්මයක් වෙනවා. අරමුණු වශයෙන් නැමෙන බවක්. නැත්නම් ඒ දෙකට චිත්ත චෛතසිකයන් නැමෙන බවක් ඇති බැවින් නාම කියන ගොඩට ඇතුළත් කරනවා නිර්වාණ ධර්ම. ඒත් ඒ යම්කිසි හේතුවකින් ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්මයක් නෙවෙයි. <clears throat> අන්න අනිත් ධර්ම. ඒ අනිත් ධර්ම නාම ධර්ම ලෞකික ලෝකෝත්තර කියලා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික වශයෙන් සිත් වෙනවා 81ක්. සංක්ෂේපණයි ණය වශයෙන් ගන්නා විටත් ඒ විස්තර ණය හැටියට ගන්නා විටත් ලෞකික සිත්වල වෙනසක් වෙන්නේ නැහැ. ලෞකික සිත් 81ක්. ලෝකෝත්තර සිත් 8ක්. ඒ ලෞකික සිත් 81 ඒ සමගයේදම චෛතසික 52 ලෝභයත් ඒකට ඇතුළත් කොට ගත්තොත් චෛතසික 52 අටවිසි රූපය කියන මේවා යින් මේ ධර්ම සියල්ලම අරමුණු වෙනවා ලෝභයට, ditthියට, මෝහයට. එක විදිහකින් ලෝභය ආර්ය සත්‍ය වශයෙන් බෙදෙන විට නම් ලෞකික සිත් 81ක් ඒ සමග යෙදෙන චෛතසික 52න් ලෝභය හැර 51ක් අටවිසි රූපයක් දුක්ඛ සත්‍ය ලෝභය සමුදය සත්‍ය ලෝභය සමුදය සත්‍ය ආසව ධර්මයන්ගෙන් එකක් නේ ලෝභය සමුදය සත්‍ය දැන් ඒ දැක්කේ දුක්ඛ ආදී ආර්ය සත්‍යයන්ගේ වශයෙන් බෙදෙනවා ඒ එහෙම දෙයක් අර ලෝකෝත්තර ස්ථිත ලෝකෝත්තර ස්ථිත වලින් ලෝකෝත්තර සිත අටක් තිබෙනවා. ඒ සිත අටේ වෙන චෛතසික තිබෙනවා 36ක්. 36ක්. ඒ 36න් අටක් පමණයි මාර්ග සත්‍යයට ඇතුළත් වන්නේ. චෛතසික 36න් මාර්ග සත්‍යයට ඇතුළත් වන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ চৈতසික අටපරණ සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතාව සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා চৈতසික සම්මා සංකප්ප කියන්නේ විතර්ක চৈতසික අනිත් ඒවා ඒ නම් වලින්ම දැක් වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊළඟට විරිය සති ඒකත් ඒ චෛතසික අර්ථ තමා පමණක් මාර්ග සත්‍යය. ඉතින් මාර්ග සිත හා ඒ සමගය දෙන අනිත් චෛතසික 28 සත්‍යවලට ඇතුළත් කරන්නේ. ඵලසිත සියල්ලම ඒ සමගය දෙන චෛතසික 36ක් සත්‍යවලට ඇතුළත් කරන්නේ නැහැ. ඒවා දුක්ඛ සත්‍යයක් නෙවෙයි, සමුදය සත්‍යයක් නෙවෙයි, නිරෝධ සත්‍යයක් නෙවෙයි, මාර්ග සත්‍යයක් නෙවෙයි. ඒ විදිහට පෙන්නන්නේ. ඒ සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. මට ඕන කළ පෙන්වන්නට මේ පින්නතුන්ට මේ ශාසව කියන සමහරෙකු රහතන් වහන්සේගේ රූප ශරීරය රූප ශරීරය උපාදාන ස්කන්ධයට ඇතුළත් කරන්නට කැමති නැහැ. කියනවා වහන්සේට කිදෙන්නේ පංචස්කන්ධය පමණයි කියලා. උපාදාන ස්කන්ධයක් වහන්සේට නැtei කියලා. ඒ උපාදාන ස්කන්ධයයි වහන්සේට නැtei කියන්නේ උන්වහන්සේට උපාදාන නැතිදයි. රහතන් වහන්සේ කියන්නේ සියලු කෙලෙස් නැති කළයි කියලා. එතකොට උපාදාන වශයෙන් ලැබෙන්නේ කාම උපාදාන, විචු උපාදාන, සීලබ්බත උපාදාන, අසවාද උපාදාන කියලා චෛතසික වශයෙන් දක්වනවා නම් දෙකයි. ලෝභයයි ditthියයි. ලෝභ ditthි දෙකනේ. ඒ ලෝභ ditthි දෙකෙන් අරමුණු වන දෙකට අරමුණු වන ධර්ම තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. ලෝභයෙන් දකිනවා, ගන්නවා, ditthියෙන් ගන්නවා. අල්ල ගන්නවා අරමුණු. ඒවා උපාදානස්කන්ධ. ඉතින් රහතන් වහන්සේට ලෝභය උපදින්නෙත් නෑ දික්තියක් නෑ ඒවා කොහොම නැති කළා. ඒ නිසා උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරය ගැන ලෝභය උපදවන්නේ නෑ. ලෝභය උපදවන්නේ නෑ. දික්තිය උන්වහන්සේට ඇතිවන්නේ නෑ තමන් වහන්සේගේ ශරීරය ගැන. ශරීරය ගැන පමණක් නෙවෙයි ඒ තමන් වහන්සේට උපදනාවු ඒ නාම ධාතු පිළිබඳව. එහෙම ලෝභයක් හෝ දික්තියක් උපදින්නේ නෑ. ඒ නිසා උන්වහන්සේට උපාදානස්කන්ධ නැtei කියන්නට බෑ. මක් නිසාද? කාගේ හෝ උපාදානයන්ට අරමුණු වෙනවා නම් කාගේ හෝ උපාදානයන්ට අරමුණු වෙනවා නම් යමක් ඒවා තමයි මේ උපාදානස්කන්ධයට ඇතුළත් කරන්නේ. දැන් සබ්බංච පනේතං රූපං සාසවං කියේ සියලුම රූප ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. ආශ්‍රවයන්ගෙන් අල්ලා ගන්නවා. ආශ්‍රව සහිත. ඒ නිසා රහතන් වහන්සේගේ රූප පමණක් නෙවෙයි. උන්වහන්සේගේ ක්‍රියාවන් පවා. තවත් කෙනෙකුගේ රාගාදියට හේතු වන්නට අරමුණු වන්නට පුළුවන්. ඒකට නිදර්ශනයක් තමයි අර සෝරෙය සිතානන්ද මහා කච්චායන හාමුදුරුවන් කියන්නේ. රූප ශෝභාව දැකලා ඇතිවෙච්ච තෘෂ්ණාව සංහා ඒකෙන් තුන් දන්නවනේ කතාව ඒ මොකද දැන් උන්වහන්සේගේ ශරීරය ඒ ශරීරය අප ගතහොත් අපි කියනවා උන්වහන්සේ කෙලස් නැසූ රහතන් වහන්සේ එතකොට අපි රහතන් වහන්සේ කියන විට උන්වහන්සේගේ ශරීරය අත්හැරලා නෙමෙයි සලකන්නේ රහතන් වහන්සේ ඒ රූපය කාගේ හෝ රූපය උපාදානයන්ට ගොදුරු වන රූපයක්. අල්ලා ගැනීම ගන්නා රූපයක්. ඒ නිසා උන්වහන්සේට තිබෙන ඒ ස්කන්ධවලින් රූපස්කන්ධය රූපෝපාදානස්කන්ධය. උන්වහන්සේට ඇතිවන ලෞකික සිත් තිබෙනවා. ලෞකික සිත්. රාතන් වහන්සේට ලැබෙන ලෝකෝත්තර සිත් තියෙන්නේ එකයි. අරහත් ඵලසිත විතරයි. උන්වහන්සේට ලැබෙන අනිත් සිත් ලෞකිකයි. ඒ ලෞකික සිත් අන්‍යයන්ගේ අන්‍යයන්ට අරමුණු විය හැකි. අන්‍යයන්ගේ ලෝභාදියට අරමුණු වන්නට පුළුවන් ඒ ලෞකික සිත්. ඒ නිසා ඒ ලෞකික ධර්ම සියල්ලම ඒ නිසායි කියන්නේ ලෞකික ධර්ම සියල්ලම උපාදාන ඛණ්ඩ රූපෝපාදානස්කන්ධ වේදනෝපාදානස්කන්ධ සංඤ්ඤෝපාදානස්කන්ධ සංඛාරෝපාදානස්කන්ධ විඥානෝපාදානස්කන්ධ කියන්නේ ඒ නිසා. එහෙම උපාදානස්කන්ධ කියන ගොඩට ඇතුළත් නොවන ධර්මත් පිළිද. ඒ මොනවද? ඒ නාම ධර්ම වලටයි ඒ ඇතුළත්. ඒවා නම් සතර මාර්ග, සතර ඵල, නිබ්බාන. සතර මාර්ග ගන්න විට ඒ මාර්ග සිද්ධි ලැබෙන චෛතසිකත් ඵල ගන්නා විදිහේ ඵල සිත්ී ලැබෙන චෛතසිකත් නිර්වාණය. ඒකට ධර්ම වශයෙන් ඕනනම් කියත හැකි මේ නව ලෝකෝත්තර ධර්ම. ඒ නව ලෝකෝත්තර ධර්ම නම් ලෝක දික්ඛි වලට අරමුණු කරන්නට තබා ඒවා ගැන හිතන්නටවත් බෑ. ඒ අරමුණු වීමක් නෑ ලෝක දික්ඛි වලට ඒ නිර්වාණය. එහෙම නැත්නම් මාර්ග සිත් ඵල සිත්. ඒ කෙලෙස් සහිත සිත් වලට නැත්නම් අකුසල් සිත් වලට අකුසල් සිත්වලට ඒවා අරමුණු කරවීමට නොහැකි බව කියනුම කවරේද කියලා ප්‍රශ්න කළ යුතු තිබෙනවා මක්නිසාද ඥාන විප්‍රයුක්ත කුසල් සිත්වලටවත් ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත්වලටවත් දැන් රහතන් වහන්සේට ලැබෙන ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් තිබෙනවා එහෙම ක්‍රියා සිතක් වහන්සේට උපදන අවස්ථාවකදී වුවත් තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරන ලබන ඒ නිර්වාණ ධර්මය ඒ සිතින් අරමුණු කරන්නට බෑ ඒ මොකද නුවණින්මයි ඒක අරමුණු කළ හැක්කේ. ඥාන සංප්‍රයුක්ත සිතකින්මයි අරමුණු කරන්නේ. දැන් ඒ නිසා ලෞකික ධර්ම ඒ ලෞකික ධර්ම සියල්ලම උපාදාන ස්කන්ධ කියන ගොඩට ඇතුළත් වන්නේ. එයින් මේ රූපය ලෞකික මිසක අවදාවත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. මේ පිළිතුරු දන්නවා අපි කතා කරනකොට රූප ගැන කාම ලෝකෙහි රූප තිබෙනවා. කාම ලෝකෙහි කියන විට 11 වැඩෑරුම් කාම භූමිය. සතර අපාය, දෙව්ලෝ සය, මිනිස් ලෝක දෙව්ලෝ සය කියන මේ 11 වැඩෑරුම් කාම භූමිය. ඊළඟට රූප භූමි තිබෙනවා 16ක්. එයින් එකක සිත නැහැ. රූපේ තියෙනවා ඒ. රූපේ. අනිත් 15 වෙනිම සිතයි කයයි දෙකම තිබෙනවා. රූපේ තිබෙනවා. කය කිවි රූපයටනේ. රූප තිබෙනවා. ඒ රූප දැන් භ්‍රක්‍මයාගේ රූප භ්‍රක්‍ම ලෝකයේ තිබෙන රූප මොනවාද කොයි ගොඩටද වැටෙන්නේ? ඒව ඔක්කොම කාමාවචරයි. සබ්බංච පනේතං රූපං කාමාවචරයි. ඒවා කාමාවචර මිසක රූපාවචර රූපෙයි කියලා කොටසක් නැහැ. කාමාවචර. ඒකට සිත් තමා චිත්තචෛතසික ධර්ම ප්‍රභේද වෙනවා. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර එහෙම කියන්නේ. නමුත් රූපය එහෙම බෙදෙන්නේ නැහැ. හැම රූපයක්ම කොහේ ලැබුණා ඒක කාමාවචරයි ඊළඟට එනවා අනිත් ඒවා මේ අහේතුකයි සප්පච්චයයි සාසවයි සාසව කියන්නේ අනිත් එක තමයි ලෝකීය සංකත සංකත සංකත කියන්නේ මොකක්ද සංකත කියන්නේ ප්‍රත්‍ය සාමාග්‍රියෙන් උපදවන ලබ බැරි ප්‍රත්‍යයන්ගේ එකතු වෙමින් ඇතිවන්නේ. ඒ නිසා සංකතයි. සංකතයි උපාදානස්කන්ධ ලෝකයට ඇතුළත් වන බැවින් තමයි ලෝකයයි කියන්නේ. උපාදානස්කන්ධ කියන ගොඩටයි ඇතුළත් වන. උපාදානස්කන්ධ ලෝකයට ඇතුළත්. දැන් ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ වදාරනවානේ. ලෝකය කියලා මේ පංච උපාදානස්කන්ධයකට ගමනේන ච පත්තබ්බෝ ලෝකස්සන්තෝ සුදාචනං නච අපත්වා ලෝකං තං දුක්ඛ අපි පමෝචනං කියලා එහෙම එන්නේ එතන ගමනේන ච පත්තබ්බෝ ලෝකස්සන්තෝ සුදාචනං කිසි කලක ඒ ගමන් කරලා ඇවිදලා ලෝකෙහි කෙලවරක පැමිණෙන්නට බැරිය. ගමන ගමනේන ච පත්තබ්බෝ ලෝකස්සන්තෝ සුදාචනං නච අපත්වා ලෝකං තං ඒ වගේම ලෝකාන්තයට නොපැමිණ දුක්ඛ අතිපමෝචනං දුකේ දුකෙන් මිදීමක්ද නොවන්නේය. එතන ලෝකාන්තය කියලා කිව්වේ කොතනද මේ දෙවෙනි පදයේදී ලෝකාන්තය කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය. පංචස්කන්ධ ලෝකය. අනේ ලෝකය කියන්නේ තව තේරුමක් කියන්නේ විජ්ජති පලිජ්ජතිටි ලෝකෝ කියන්නේ. ඒ කියන්නේ සැදෙන බිඳෙන ස්වභාවය ඇත්තේ යමකද ඒක ලෝකය. ඒ ඒ ලෝකයේ කියන පංච උපාදාන ස්කන්ධයන් අතුරෙන් එහි එක උපාදාන ස්කන්ධයකට ඇතුළත්. ඒ නිසා සියලුම රූප ලෝකයයි ලෝකයයි කියන්නේ ලෞකිකයි කියන්නේ. ලෝකෝත්තර කියලා කොටසක් නෑ රූපවල. නැබැයි කාම සංහාවට අරමුණු වෙන බැවින් කාමාවචි. ඊළඟට මේ අරමුණක් ගන්නට බෑ. රූපයට බෑ අරමුණු ගන්න. ඒ නිසා අනාරම්මන කියලා කියනවා. අනාරම්මන කියන්නේ අරමුණු ගත නොහෙන බැවින්. අරමුණු ගන්නේ කවුද? මොනවාද ගන්න? අරමුණු ගන්නේ චිත්ත චෛතසික. චිත්ත චෛතසිකයන්ට නම් අරමුණු නැතුව උපදින්නට බෑ. අරමුණක් ගෙනයි චිත්ත චෛතසිකයන්ගේ ඇතිවීම වන්නේ. ඒ චිත්තචෛතසිකයන් මෙන් නොවේ රූප. රූපවලට අරමුණු ගැනීමක් කරන්නේ. ඒ නිසා ඒ රූප සියල්ලම අනාරම්මන. අනාරම්මන. න ආරම්මණං අරමුණක් නැත්තේ කියන එක. ඊන් අදහස් කරන්නේ අරමුණු ගැනීමක් කල නොහැකි රූපවලින්. එබැවින් ඒවා අනාරම්මන. ඊළඟට එන්නේ අපහාතබ්බ කියන එක. අත්තහාතබ්බ පහාතබ්බ නම් පහාතබ්බේ කියන්නේ ප්‍රහාණය කටයුතු ප්‍රහාණය කළ හැකි කියන තේරුම. ප්‍රහාණය කළ යුතුයි පහාතබ්බ අත්තහාතබ්බ කියන්නේ එහෙම ප්‍රහාණය කළ හැකි බවක් නැහැ. ප්‍රහාණය ගැන කතා කරන ප්‍රහාණය කියන්නේ දුරු කිරීම. ඒ දුරු කිරීම කඩංග විස්තම්භන සමුච්ඡේද පටිපස්සබ්දි නිස්කරණ කියලා එහෙම ප්‍රහාණ පහක් ගැන කියනවා. ඒ ක්ලේශ ධර්මයන් පිළිබඳ ඒ දුරු කිරීම ප්‍රධාන වශයෙන් ඔය මුලින් කියන ලද ප්‍රහාණ තුනටයි ඇතුළත් කරන්නේ. සදාංග විස්කම්භන සමුච්ඡේද. පටිච්චසමුප්පාද ප්‍රහාණය කියන්නේ ඵලසිතින් සිදුවන ප්‍රහාණයට ක්ලේශ 10 සංසිඳ වීම. නිස්කරණ ප්‍රහාණය යනුවෙන් දක්වලා තියෙන්නේ නිර්වාණ. මේ නිස්කරණ ප්‍රහාණ. ඒකට තදංග විස්කම්බන සමුච්ඡේදයේ කීවේ තදංග කියන්නේ ඒ ක්ලේශ ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම උපදවාගෙන తాවකාලික වශයෙන් ඒ ධර්මයන් පවත්නා කාලය තුල අර ඊට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මයන්, ක්ලේශ ධර්මයන් දුරු කොට තැබීම පදන්නේ. විස්කම්භණේ කියන්නේ උපදින්නට හැකි ඒ ක්ලේශ ධර්මයන්ට උපදීමට අවස්ථාවක් නොදී බොහෝ කල සෑහෙන කාලයක් ඒවා උදා තැබීමෙන් කරන ප්‍රහාණයට කියන විස්කම්බන ප්‍රහාණ ඒක රූපා රූප ඔය සමාපත්තීන් උපදවාගෙන කරන්නේ. ධ්‍යාන උපදවාගෙන කරන්නේ. නිෂ්කම්ම. සමුච්ඡේදයේ කීවේ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ ඒ ලෝකෝත්තර කුසල් සිතෙන් කෙරෙන ප්‍රහාණය. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒවා. ඒ සමුච්ඡේදය කියන්නේ ඒ ඒ සිත් වලින් කරනු ලබන ප්‍රහාණය කරනු ලබන ක්ලේශයන් නැවත කවදාවත් උපදින්නේ නැහැ. එලෙස කරන ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය. ඒ විදිහට රූප පිළිබඳ ප්‍රහාණය කළ බවක් කළ යුතු බවක් නැහැ. රූපයන්ගේ ප්‍රහාණය කරන්න දෙයක් ඒ රූප ඇතිවීමට වමනා කරන වෙනත් හේතුන් තිබෙනවා ඒ නිසා ඇති වෙනවා. දැන් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මේ රූපයේද දුරු කළ යුතුයි කියලා එහෙම වදාරලා තිබෙනවා. ඒ කරන්න පුළුවන් නේ කියලා තුහස වදාරලා. ඒ එතන අදහස් කරන්නේ මේ රූපය පිළිබඳව තිබෙන ආශාව දුරු කරන්න. රූපය පිළිබඳව රූපය ගැන පංච රූපස්කන්ධය පිළිබඳව පවත්නා ආශාව දුරු කරන්න කියන්නේ. එහෙම නැතුව රූපෙහි දුරු කරන්න දෙයක් නැහැ. ඒ කෙලෙස් මෙන් දුරු කළ හැකි බවක් රූපයෙහි නැහැ. ඒ නිසා කියනවා අත්තහා තබ්බ සදංගාදි ප්‍රහාණයන්ගේ වශයෙන් පහකල නොහැකි බැවින් අත්තහා තබ්බ ඒකයි ඒ වාට අත්තහා තබ්බ කියලා කියන්නේ ප්‍රහාණය කළ නොහැකි ඊළඟට කුසල් කුසල් අකුසල් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාarලා නැහැ දැන් කුසල ධර්ම කියලා කොටසක් වදාලා අකුසල ධර්ම කියලා තව කොටසක් වදාලා එසේ නවධාරණ ලද සියල්ලම ඇතුළත් වන්නේ අභ්‍යාකට කියන. අභ්‍යාකට නැත්නම් අභ්‍යාකට. ඒ අභ්‍යාකතේ කියන්නේ න ව්‍යාකට. නවධාරණ ලද කියන එකයි තේරුම. වචනාර්ථ වශයෙන් ගත්තම තේරුම න ව්‍යාකට කියන්නේ නවධාරණ ලද නොකියන ලද කියන. කුසලා කුසල වශයෙන් අකතිචාති අත්ථෝ කිය. කුසලා කුසල වශයෙන් කුසල් අකුසල් වශයෙන් නෝදාර්ණ ලබයි කියන එකයි එහි අර්ථය. එතකොට කුසල් අකුසල් වශයෙන් නෝදාර්ණ ලද යම් ධර්ම සමූහයක් වේ නම් ඒ සියල්ලම අභ්‍යාකට ධම්ම අභ්‍යාකතා ධම්මා. ඒ නිසා තමයි අභිධර්මෙහි ඒ පළමුවෙන් මේන කුසල ත්‍රිකෙහි කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා. කුසල ධම්මා කීවේ කුසල් සිත් 21යි ඒ සමගයදෙන চৈতසික 38යි. කුසල ධම්මා. අකුසල ධම්මා අකුසල් සිත් 12යි ඒ සමගයදෙන চৈতසික 27යි. අකුසල ධම්මා. අභ්‍යාකතා ධම්මා විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි ඒ සමගයදෙන চৈতසික 38යි. රූප 28යි නිර්වාණයයි. කියන මේ ධර්ම අභ්‍යාසක කුසල් අකුසල් වශයෙන් නොවදාළ ධර්ම. දැන් මේ ඒ නිසා රූපද සියලුම රූප අව්‍යාකට අව්‍යාකට ධර්ම. කුසල් අකුසල් වශයෙන් වදාළේ නැහැ. මෙන්න මේ විදිහට රූපය එක්වදෑරීම කොට දක්වන. එක්වදෑරීම. දැන් එකක් නැතෙන්නේ අහේතුකයි සප්පච්චයයි සාසවයි සංකතයි ලෝකියයි කාමාවචරයි අනාරම්මනයි අපහා තබ්බයි අභ්‍යාකතයි ඊළඟට රූප පිළිබඳ දෙවදෑරු ආකාරයක් දක්වයි දෙවදෑරු භූත උපාදා භූත රූප උපාදා රූප අධ්‍යාත්මික බාහිර වත්තු අවත්තු ద్వාර අద్వාර ඉන්ද්‍රිය අනින්ද්‍රිය ඕලාරික සුකුම සම්තිකේ দূරේ සප්පටිග අප්පටිග උපාදින්න අනුපාදින්න සනිදස්සන අනිදස්සන ගෝචරග්ගාහික අගෝචරග්ගාහික විනිබ්බෝග අවිනිබ්බෝග යනාදි වශයෙන් විප්‍රකාර කොටද බෙදිය හැකියි. රූප බෙදන්නට පුළුවන් මේ වස්තුවේ. කොහොමද ඒ? සබ්බංච පනේතං රූපං භූත උපාදා කියන භූත රූපය උපාදා රූපය කියලා කොටස් දෙකකට බෙදතයි. භූත රූපේ කීවේ මහත් දේ හැටියට ඇතිවන බැවින් අපි කියවනේ මහන්තා පාතු භූතාති මහා භූතාති සම්මතා කියන මහා දේවල් හැටියට ඇතිවන බැවින් මහා භූත යා භූත රූප වලට උපාදා කීවේ ඒ මහා භූතයන් නිසා හටගන්නා රූප උපාදාන. ඒකට භූත රූප, උපාදා රූප කියලා රූප සියල්ලම බෙදෙනවා කොටස් දෙකකට. එවිට භූත රූප හැටියට හතරකුත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරක් උපාදා රූප හැටියට 24කුත් ඇතුළත් ඊළඟට අධ්‍යාත්මික බාහිර අධ්‍යාත්මික කියන්නේ මේ තමා පිළිබඳ කියන තේරුමක් කියන්නේ. තමාය කියලා ගන්නට අතිශයින්ම ඉවහල්ගෙන ඒ වගේම <clears throat> බොහෝම තමා ගැන මේ Tamanගේ මේ ආත්ම භාවය කියන්නේ චිත්ත චෛතසික රූප කියන මේ ධර්ම සමුදාය අපි කෙනෙක් කියලා ගන්න ඒ ආත්ම භාවය. ඒ ආත්ම භාවයට අතිශයින් උපකාරක රූප හැටියට ගන්නා ධර්ම වලටයි අධ්‍යාත්මික රූපේ කියන්නේ. ඒවා නම් චක්කු සෝත ධාන ජීවහා කාය කියන ඒ ප්‍රසාද රූප පස්ස. අධ්‍යාත්මික රූප. බාහිර රූපේ කියන්නේ ඒන් අන්‍ය වූ සියලුම රූප. බාහිර. ඒ නිසා ඒ පහත අධ්‍යාත්මික රූපේ කියලා කියේ. ඊළඟට එනවා වස්තු රූප අවස්තු රූප කියන්නේ වස්තු රූපේ කියවේ වස්තු රූප පාලි වචනය වස්තු කියලා කියවේ චිත්ත චෛතසික ධර්මයන්ට වාසස්ථාන කියන තේරුමෙන් වස්තු කියලා කියනවා එහෙම වස්තු රූප හයක් දැක්වෙනවා චක්කු වස්තු සෝත වස්තු ධාර වස්තු જીවහා වස්තු කාය වස්තු හදේ වස්තු කියලා ඒ වාට වස්තු රූප කියනවා අපි වස්තු සංග්‍රහයේදී ඒක ඉගෙන ගන්නවා වස්තු රූප අනිත් ඒවාට කියනවා අවස්තු රූප ඒවා වස්තු වෙන්නේ නැහැ අවස්තු රූප ඒ හයක් වස්තු රූපයි 21ක් අවස්තු රූප ඊළඟට ප්‍රසාද රූප පහක් විඤ්ඤාති රූප දෙකක් කියන රූප හතට කියනවා ద్వාර රූප කියලා ద్వාර රූපේ කියන්නේ දොරටු වන රූප. දොරටු වශයෙන් ඇතිවන්නා වූ රූප. දොරටු වන්නා වූ රූප. මොනවට දොරටු වන්නා වූද? චිත්ත චෛතසිකයන්ට හා අරමුණු වලට දොරටු වන්නා වූ රූප. ඒ වගේම කර්මයන්ට අරමුණු වන්නා වූ කර්මයන්ට දොරටු වන්නා වූ රූප. දැන් අපි රූප පිළිබඳව නැත්නම් කර්ම පිළිබඳව කතා කරන විදිහ කර්ම ద్వාර දෙකක් පිළිබඳව කීවා කාය කර්ම ద్వාරයයි වාක් කර්ම ద్వාරයයි ඒ කාය කර්ම ద్వාරයේ වූයේ කාය විඤ්ඤාතිය වාක් කර්ම ద్వාරයේ වන්නේ වචී විඤ්ඤාතිය කියලා අපි ඉගෙන ගත්තානේ අන්න ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන රූප දෙකද ద్వාර රූප වශයෙන් ගන්නවා මක් නිසාද ඒවා කර්ම ద్వාර වෙන බැරි ප්‍රසාද පස සත්තු ශෝක ඝාන දිවහා කාය කියන ඒ පහ වත්තු රූප නැත්තම් මේ ద్వාර රූප ద్వාර රූප වන්නේ මොනවට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවාට දොරටු වන වගේම ඒවායි එල්බගෙන හට ගන්නා වූ සිත්වලටද දොරටුව වෙනවා දොරටුව දැන් අපි ඒ නිසා තමයි चक्षुद्वारिक स्थित සෝතද්වාරික සිත් ධානද්වාරික සිත් දිවහාද්වාරික සිත් කායද්වාරික සිත් කියලා 46 46 ගැන කතා ඒ කාමාවචර සිත් 54 ඔය ద్వාරයන්හි 46 46 වී වශයෙන් ලැබෙනවා චක්සුද්වාරික සිත් 46යි සෝතද්වාරික සිත් 46යි ඔය විදිහට අපි ద్వාර පිළිබඳව ඉගෙන ගන්නා විට ద్వාර සංග්‍රහයේදී දැනගත්තා අනේ චක්සුද්්වාරයේ කියන චක්සු ප්‍රසාදය. ඒ මොකද චක්සු ප්‍රසාදය නැත්නම් රූපාරම්මණය වර්තමාන රූපාරම්මණය ගැටෙන්නට තැනක් නැහැ. ඒ නිසා ඒ අරමුණු කොට උපදනා සිත් ඇතිවීමට විදිහක් නැහැ. එතකොට ඒක අරමුණටත් දොරටුව වන අතර ඒ අරමුණෙහි එල්ලගත් සිත් වලටද දොරටුව වෙනවා. ඒ දොරටුව වැහුනොත් අරමුණ ලබා ගන්නපත් බෑ. අරමුණ ලබනවා කියන්නේ සිතක් උපදින්න. සිත් අන්න ඒ නිසා ద్వාර කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ කර්මවලදී කර්මයි කියනකොට මේ බිඳුතුන් දන්නවා කර්මය කියන්නේ කුසල හෝ අකුසල වශයෙන් දැක්වෙන ඒ කර්ම සිත නැතිව සිදුවන දෙයක් නෙවෙයි සිතින් කෙරෙන යක්ෂිත ඕන. නමුත් ඒක ක්‍රියාත්මක වන දොරටු තුනක් තිබෙනවා. ඒ දොරටු තුනෙන් ප්‍රධාන එක තමයි මනෝද්වාරය. මනෝද්වාරය තමයි ප්‍රධාන. මනෝද්වාරය කියන එක නැත්නම් අනිත් ద్వාර දෙකක් ක්‍රියා කරන්නේ නැහැ. ඒ ద్వාර ඇතිවන්නට බෑ. ద్వාර නැහැ. දැන් අසන්න සත්වෙහි මනෝද්වාරය කියන එක ලැබෙන්නේ නැහැ. සිත නැහැ. ඒ සිත නැති නිසා තමයි ක්‍රියා විරහිත හුදු පණ ඇති සතෙකු හැටියට නැත්නම් භක්මීකු හැටියට ඉන්නේ. කිසිදු ක්‍රියාවක් කරන්නේ. මේ ක්‍රියා කරන්නට බැරි සිත නැති නිසා සිත නැති වුණාම චිත්තජ රූප උපදින්නේ නැහැ. චිත්තජ රූප වලින් දෙකක් තමයි මේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන්නේ. ඒ කාය විඤ්ඤාප්තිය කාය කර්මයන්ෙහි ద్వාරය වන අතර වචී විඤ්ඤාප්තිය වාග් කර්මයන්ෙහි ద్వාරය වෙනවා. එබැවින් ඒ දෙකක්ගෙන ద్వාර රූප හතක් කියලා කියනවා. ඒකට ප්‍රසාද රූප පහක් විඤ්ඤාප්ති රූප දෙකක් කියන මේ හතට කියනවා ద్వාර රූප අනිත් සියලුම රූප වලට කියනවා අද්වාර රූප. ద్వාර රූප අද්වාර රූප ඊළඟට ප්‍රසාද රූප පහක් ආ ප්‍රසාද රූප පහ පංච විඥානයන් කෙරෙහි ප්‍රධානත්වය ඊශ්වරත්වය ධර්ම බැවින් ද ඊළඟට ඉන්ද්‍රිය පුරිසින්ද්‍රියයි කියන භාව රූප දෙක ඒ ස්ත්‍රී පුරුෂ ආකාරයන් පිළිබඳව ප්‍රධානත්වයේ උසුලන බැවින්ද ඒවාට කියනවා ඉන්ද්‍රිය රූප. අනික ජීවිතේන්ද්‍රිය කර්මජ රූපයන් පාලනය කිරීමෙහිදී ප්‍රධානත්වයේ උසුලන බැරි නැත්නම් කර්මජ රූපයන් කෙරෙහි ප්‍රධානත්වයේ දරන බැරි ජීවිත රූපයටද කියනවා ඉන්ද්‍රියයි කියලා. ඒ නිසා ඉන්ද්‍රිය රූප කියනවා අටක්. චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානින්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායින්ද්‍රිය. ඒවායේ ප්‍රධානත්වය කුමක් සඳහාද? චක්සු විඥාන, සෝත විඥාන, ධාම විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ විඥානයන් කෙරෙහි ඒවායේ ප්‍රධානත්වය පවත්වන. භාව රූප, ඉති භාව රූප, පුරුෂ භාව රූප කියන මේ ධර්ම දෙක ඒ ඒ භාවයන් කෙරෙහි ස්ත්‍රී ආකාරය ගැන්වීමෙහි ආ පුරුෂාකාරය ගැන්වීමෙහි ප්‍රධානත්වය උසුලන බැවින් ඒ ද්වාටක කියනවා ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය. කර්මජ රූප පාලනය කිරීම මේදී ප්‍රධානත්වයේ උසුලන්නේ ජීවිත රූපයයි. ඒ නිසා ඊට කියනවා ජීවිත ඉන්ද්‍රිය රූපය. ඊළඟට ප්‍රසාද රූප පහක්, විෂය රූප හතක්. ඒ ඒ රූප එතකොට ප්‍රසාද රූප පහන් විෂය රූප හතයි කීවේ ඒ ප්‍රසාදයන්හි ගැටෙන අරමුණු වශයෙන් ලැබෙන රූප තිබෙන්නේ හතක්. චක්සු ප්‍රසාදෙහි රූපාරම්භ. සෝත ප්‍රසාදෙහි ශබ්දාරම්භ. ගහන ප්‍රසාදෙහි ගන්ධාරම්භ. දිවහ ප්‍රසාදෙහි රසාරම්භ. කාය ප්‍රසාදෙහි පඨවි තේජෝ වායු. එතකොට හතක්නේ. ප්‍රසාද පහයි විශේෂ රූප හතයි. එතකොට 12ක් ඒ 12 ආරම්මන ආරම්මණික අවස්ථා. ඒ ගත්තම ඒවා ප්‍රකට හොඳට කාටත් තේරුම් ගන්නට අමාරු නෑ ලේසි ප්‍රකටයි. එබැවින් කියනවා ඕලාරිකයි ප්‍රකට එකක්. තේරුම් ගන්නට ලේසි ගැටහෙනවා. ඒ ප්‍රසාද ඊට අනුරූප වූ ආරම්භන වශයෙන් ප්‍රකටයි. එබැවින් ඊට කියන ඕලාර්ථ ගොරෝසු කියන තේරුමක් තියෙනවා. ඕලාර්ථ. අනිත් ඒවාට කියනවා සුකුම රූපයි කියලා. සූක්ෂම රූප, සුකුම රූප. දැන් මේවාට ඒ 16ක් කියනවා. ඒවාට කියනවා සුකුම රූප. මේවාට තව නම් තියෙනවා. මේවාට කියනවා සම්තිකේ රූපයි කියලා. මොනවටද ඕලාරික රූප 12ට කියනවා සම්තිකේ රූප සම්තිකේ රූපේ කියන්නේ මේ ළඟ තිබෙන රූපේ කියන ළඟ ඇති රූපේ කියන අනිත් ඒවා দূරේ රූප වෙනවා ඒ නිසා සප්පටිඝ රූප ඒවට කියනවා සප්පටිඝයි කියලා ඒ කියවේ හැපීම් සහිත රූප හැපීම් සහිත ඒ කියවේ චක්සු ප්‍රසාද රූපාරම්මන කියන මේ දෙකේ තිබෙනවා ගැටීමක් හැපීමක් ඒ නිසා ගැටීම් සහිත සැපීම් සහිත රූපේ කියන තේරුමෙන් සප්පටිඝ කියලා. සප්පටිඝ රූප. ඊළඟට කියන්නේ අනිත් ඒවාට එතකොට මෙතන කිව්වා ඕලාරික රූප, සම්පිකේ රූප, සප්පටිඝ. ඒ ඒ අන්‍ය වූ රූප වලට කියනවා සුකුම රූප, দূරේ රූප, අප්පටිඝ රූප. සුකුම රූප, দূරේ රූප, අප්පටිඝ රූප. එය ඒ සුකුම රූප තිබෙනවා 16ක් 16ක් තිබෙනවා ආපෝ ධාතු ඉන්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිත රූපය හදේ රූපය පරිච්ඡේද රූපය ආහාර රූපය කාය විඤ්ඤාති රූපය වචී විඤ්ඤාති රූපය උපචේ සංකති ජරතා අනිත්‍යතා රූපය එන මේ තව කිනාර මුදු මුදුතා කම්මං ලෞතා මුදුතා කම්මං ඒ රූප ඒවට කියනවා සුකුම රූපේ. ඊළඟට කර්මයෙන් හටගත් රූප තිබෙනවා 18ක්. ඒවා કૃષ્ණා දෘෂ්ටියින්ට අරමුණු වන කර්මයෙන් නිපද වූ බැවින්. මොකද કૃષ્ණා දෘෂ්ටියින්ට අරමුණු වන කර්මයෙන් නිපද වූ බැවින් ඒවාට උපාදින්න රූපයි කියලා නමක් තියෙනවා. දැන් උපාදින්න අනුපාදානියා ධම්ම. උපාදින්න පාදානියා ධම්ම උපාදින්න අනුපාදානියා ධම්මා අනුපාදින්න අනුපාදානියා ධම්මා කියලා ත්‍රිකයක් දෙනවා අපි ධර්ම. එෙහිදී ඒ උපාදින්නේ කියන්නේ කර්මයේ විසින් કૃષ્ණා දෘෂ්ටීන්ගෙන් යුක්ත කර්මයේ විසින් තමාගේ ඵලභාවයෙන් ගන්නා ලද කියලා තේරුමක් දෙන්නේ අනේ උපාදින්න රූප මොනවද ඉතිරි මේ කර්මජ රූප කර්මජ රූපයේ කියන්නේ අර ඒකාන්ත කර්මජ රූප නවයක් තිබෙනවා අනේකාන්ත කර්මජ රූප නවයක් තිබෙනවා ඒකාන්ත කර්මජ රූප නවයේ ඉතිවේ චතුසෝත ධාන දිවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත හදවත ඒ නවයේ ඒකාන්ත කර්මජ රූප අනේකාන්ත කර්මජ රූපේ කිවේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ආකාශ ඒ අනේකාන්ත කර්මජ රූප මෙන්න මේ 18 ඒ ඉතින් ඒවා ඇති වෙනකොට කර්මජනක උපදිනකොට අර පඨවි ආදී ධාතු වලින් වෙන්න උපදින්නට බෑ. ඒවත් සමගම උපදින්න. ඒ නිසා මේ කර්මජනක සියල්ලම පිටිකොට ගත්කල්ලි 17ක් එනවා. ඒ 18 කියනවා උපාදින්න රූප. ඒ ඒ කර්මයෙන් හටගත්ත රූප වලට උපාදින්න රූපේ කියන්නේ. කර්මජ රූපයි. ඉතිරි චිත්තද ඉතිරි ආහාරද රූපවලට කියනවා අනුපාදින්න රූප. ඒ කර්මයාගේ ඵලයක් හැටියට ලැබුණේ ඒවා නෙවේ. ඒ නිසා ඒවට කියනවා අනුපාදින්න රූප. ඒ කර්මයෙන් හටගන්නා ඒවට කියන්නේ උපාදින්න රූප. ඊළඟට එන්නේ රූපායතනය. රූපායතනයට කියනවා සනිදස්සන රූප. රූපායතනය කියන්නේ රූපාරම්භන. දැකීම් සහිත රූපය. ඒ කියන්නේ දකින්නට පුළුවන් චක්කු විඥාණයෙන් දැකගත හැකි රූපයට කියනවා සංදස්සන රූපය. චක්කු විඥාණයෙන් දැනගන්නට බැරි අනිත් රූප සියල්ලටම කියනවා අනිදස්සන රූප. අනිදස්සන රූපං අනිදස්සන රූප. චක්කු සෝත දෙකට දැන් තව තියෙනවා ගෝචරක් ගාහික රූප අගෝචරක් ගාහික. ගෝචරක් ගාහිකයි කීවේ ගොතුරු ගන්නා රූප, කියන්නේ අරමුණු ගැනීම කරන රූපේ කියන තේරුම. දැන් ඇසේ ගොදුර රූපාරම්මන. කනේ ගොදුර ශබ්දාරම්මන. ඒ විදිහට ඒවා ගොදුරු ගෝචර කියලා. ඒ විෂය ඇහැට චක්කු ප්‍රසාදෙහිට ගමුවන රූපාරම්මණය. අන්න ඒ විදිහට ඒ චක්කු සෝත ධාන ජීවහා කාය කියන ඒ පස් ගෝචර ගාහිත රූපේ කියලා දක්වනවා. අනිත් ඒවා ඔක්කොම අගෝචරක් ගාහික රූප. ඒ අරමුණු ගැනීම නොකරන රූපේ කියන තේරුම. ඒ ගෝචරක් ගාහික රූපද සම්පත්ත විෂයක් ගාහික අසම්පත්ත විෂයක් ගාහික කියලා ප්‍රභේදයක් ඒ පිළිබඳව දක්වනවා. සම්පත්ත විෂයක් ගාහිකේ කීවේ ළඟට පැමිණි අරමුණු ගන්නා වූ රූප කියන තේරුම. සම්පත්ත විෂයක් ගාහික රූප. ඒ කීවේ <clears throat> ද රූපාරම්මණය යම් කිසි තැනක තිබෙනවා ඒ තිබෙන තැන ඉඳලා මේ ඇහැ ළඟටම එන්නට ඕනේ නැහැ කියන එකයි ඒ රූපය දකින්න. ඒ රූපේ තිබූ තැන තිබියදීම දකින්නයි කියන එකයි අසම්පත්තකයක් ගාහිත කියන්නේ. ශබ්දය ගැන කියන්නේ එහෙමයි. ශබ් රූපාරම්මණයයි ශබ්දාරම්මණයයි කියන මේ දෙක ඒවා තිබූ තැන තිබියදී ඒ චක්සු ප්‍රසාද සෝත ප්‍රසාද කියන මේ දෙකට යොමු වී ඒවා අරමුණු කරන සිත් උපදිනවා ඒ නිසා යමක තිබෙන ඒක දුර තිබෙන දෙයක් හැටියට දැනගන්නට තමන්ට පුළුවන් ධාන දිවහා කාය කියන තුන පිළිබඳව දක්වන්නේ සම්පත්ත විෂයක් ගාහික රූපේ ඒක සම්පත්ත විෂයක් ගාහික කියන්නේ සම්ප්‍රාප්ත සම්ප්‍රාප්ත කියන්නේ ළඟට පැමිණි පැමිණි රූප එහෙම වන්නේ දැන් <clears throat> මේක නිදර්ශන වශයෙන් කියනවා නම් දැන් මේ වෙලාවේ වුවද අපට මේ ප්‍රසාද පසටම ප්‍රසාද පසටම අරමුණු වන්නට පුළුවන් රූප තිබෙනවා. ඒ ගොදුරු විය හැකි රූප තිබෙනවා. රූපාරම්මණය තිබෙනවා, ශබ්දාරම්මණය තිබෙනවා. මා කතා කරන විට මේ පිනතුත් ලැබෙනවා ශබ්දාරම්මණය. ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන කියන එකෙන් රසාරම්මනය මම විතරම් ප්‍රකටව අපිට මේ වෙලාවේ නැහැ. එහෙත් ගන්ධාරම්මනය ඒකත් ලැබෙන්නට පුළුවන්. නමුත් අපිට ඒක ලැබෙනවද මේ වෙලාවේ? එහෙම අවස්ථාවක් නැහැ. මේ සමහර විටක මේ විහාර භූමියේ වුවද එහෙම නෙමෙයි අපේ ශරීරයේ වුවද පිට වෙන දුර්ගන්ධයක් තිබෙනවා. කිසිලි ආදී තැන් වලින් පිට වෙන දුර්ගන්ධයක් තිබෙනවා. එහෙම එකක් වුවද දැනෙන්නේ හැමතිස්සෙම නෙමෙයි. ඒක ඇවිත් මහයට වදින්නට ඕන. නැහැයි වදින්නට ඕන. ඒකයි සම්පස්ත කියලා කියන්නේ. එහෙම නැතුව දැනෙන්නේ නැහැ. එහෙම නෙමෙයි ශබ්දය, එහෙම නෙමෙයි රූපය. ඒකයි කියන්නේ ඒවා දුර තිබියදීම දැන ගැනීම සිදු වෙන අතර මේ ගාහණයට ගන්ධාරම්මණය දිවට ඒ රසාරම්මණයක් හයට පුත්තබ්බාරම්මණයක් පැමිණ වරින්නට ඕන. මේකයි සම්පත්ත විෂයක් ගාහි කරන. අනිත් දෙකට කියන්නේ අසම්පත්ත විෂයක් ගාහි කරන. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ වචන තුනක් පාවිච්චි කරලා තිබෙනවා මේ පිළිබඳව. ditta sutta mutta දිට්ඨ කියන්නේ දක්නාලද දකින්න දේ රූපාවචර. සුත කියන්නේ අසන දේ. මුත කියන්නේ ගහන දිවහා කාය කියන මේ තුنين දැනගන්නා දේ. අනිත් එක තමයි විඤ්ඤාණ. විඤ්ඤාත කියන්නේ සිතින් දැනගන්නා දේ. ඒ විදිහට. ඒ ඒකේ ගෝචරග්ගාහික රූපයි අගෝචරග්ගාහික රූපයි කියන ඒක. අනිත් ප්‍රභේදය තමයි විනිබ්බෝග අවිනිබ්බෝග කියන මේ ભેදය. අවිනිබ්බෝගයේ කීවේ බෙදන්නට බැරි, වෙන් කරන්නට බැරි රූප කියන තේ. විනිබ්බෝගයේ කියන්නේ ඒ බෙදන්නට පුළුවන්, වෙන් කරන්නට පුළුවන් රූප. අර වෙන් කළ නොහැකිසේ පවත්නා රූප කියන තේරුමෙන් අවිනිබ්බෝග රූප. ඒ තමා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන ඒ සුභාස්තක. ඔවුනොවුන් ගෙන් කළ නොහෙන පරිදි එකට බැඳී තිබෙන නිසා. එයින් අන්‍ය වූ ඒවා කියනවා විනිභෝග විනිභෝග අන්න ඒ විදිහට රූප පිළිබඳව දක්වලා තිබෙනවා වෙනසක්. ඒ මේක වඩා විස්තර සමහරක් තිබෙනවා ධම්ම සංගමෙහි රූපකාන්ති. ඒ ඔක්කොම මේක ඇතුළත් කරලා නැහැ. දැන් අපි මේ රූප විභාගය පිළිබඳ පාඩම මෙතකින් අවසන් කරගන්න. ඊළඟට තිබෙන්නේ රූප සමුත්ථාන ගැන කියන්නේ. ඒ රූප සමුත්ථාන අනිත් දවසේ කියනවා. රූප සමුත්ථාන හතරක් තිබෙනවා. ඒ තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන ඒවා පිළිබඳව ඊළඟ දවසේ අපි කතා කරමු. ते संखारा इच्छाति यदा परिणाय पश्यति अपने समग्रो सिद्धिरा सते संखारा दुखाति यदा परिणाय पश्यति अपने समग्रो सिद्धिरा सते निर्माणत्वाति यदा परिणाय पश्यति अपने समग्रो सिद्धिया सते विकारिणी